තුන සත්‍යඥාන සූත්‍රය අස්යෙන් දේශනා මාලාව පිටත් වෙනවා. මේක ප්‍රධානම රූප සම්බන්ධව කතා කරන නිසා අද මේක නිකෝදේ වෙන කතා කරන්නේ. මනෝමය බලාපොරොත්තු වෙන කෙනෙක් විශේෂයෙන්ම මේ ලෝකයේ බව දේශනා නාම බවකන් කියන ලෝකයේ අත්දැකීම් තිබෙනවා. මේ නාම ලෝකයේ බව අත්දැකීම් තමයි මම ලබන්න පුළුවන්. ඒකේ නාම ලෝකය කියන්නේ වෙනසක් නෙවෙයි සංකප්ප ධර්මයයි. ඒ නිසා මතස්සන් සෝත්‍රයේ දක්වන නෝපන දෝෂේ වේදනා දෝෂේ සංඥා දෝෂේ සංස්කාර දෝෂේ සහ විඥාන දෝෂේ දසෙන්සේ කියන කරුණු. නමුත් සෝත නිරෝධය කතා කරන විට දෝෂ සංදේශන කියන කාරණා මතක් කරන්න තිබෙනවා. ආහාර සම්බය රූප සංදේශ කියලා මතක් කරන ප්‍රධානම ආකාරයෙන් කතා කරන මේක ධම්ම කර්ම දුක්ඛ කියලා කියනවා. ආකාර නිසා ඕකේ ඇති වෙනවා කියන්නේ. මේ ආකාර ප්‍රධාන වශයෙන් සබ්බිකාර ආකාර, සංස්කාර, මනෝ සංජේතන ආකාර සහ විඥාන ආකාර වශයෙන් කොටස් හතරකට බෙදලා ඒවා විස්තර කළා. ඒකට ආකාර සංදය රූප සංදය කියලා කියනවා. කියන්නේ ආකාර නිසා රූපය කියලා කියනවා. රූප නිරෝධය ගැන කතා කරනකොට කියන්නේ දෙකේ ආකාර නිරෝධ රූප නිරෝධය ආකාර නිරෝධය කියන්නේ ඒකේ නිරෝධයයි එතන මේ ආහාර කියන එක අදහස් යමක් ඇතිවීමට හේතුපාදක වන ප්‍රත්‍යයන කර්ම කියනවා. ඒකට රූපේ ඇතිවීමට හේතුපාදක වන කර්ම මොකද ආහාර කියන්නේ මේ ආහාර නිරුද්ධ වෙන නිසා ඒ රූපේ නිරුද්ධ වෙනවා. රූපය තියෙන හේතු වශයෙන් දක්වනකොට කර්ම ආහාර දිස්සාය ආහාර දිස්සෝ ආහාර ආදී වශයෙන් කර්ම දිස්සෝ ආහාර කියන විස්තර කරලා ඒකම තමයි කබලිකාරාර වශයෙන් දක්වන්නේ. ඒකට අපි කනබන ආහාර පාන වල කබලිකාරාර කියලා කියනවා. ඒකට කනබන ආහාර වලින් අපේ රූප කොටස් හඳුනනවා. ඒ ආකාරයෙන් සත්‍ය නිරුද්ධ වෙලාට පස්සේ ඒ ඇතුළේ රූප කොටස් නෙවෙයි. ඒක අමතෙන් කියන්නට දෙයක් නෙවෙයි. ඒ ආකාරයෙන් සත්‍ය රූපය නිරුද්ධ වෙනවා අන්නේ තියෙනවා. ඒ වගේම අපේ සංස්කෘතික ස්වරූපය තියෙනවා. ඒ කියන්නේ අපට සම්මත කටයුතුමක් මොනවාද සම්මත. ඒ වගේම සංස්කෘතික ස්වරූපය මානසික සංකල්ප දෙයක් තියෙනවා. කතා විදිහට වෙනවා. සම්මාකාර සුපස්මිතා සම්මාකාර රූපයක් තියෙනවා නම් ඒ සිතේ නිරුද්ධ යාම තුළින් අර ඒ සිතේ ඇතුළම රූප නිරුද්ධ වෙනවා නැතිනම් එන අතුරුම පරාදිනවා තොටමනවා කලේලා අන්න රූපක දක්ෂින් දක්ෂ සංගතයක් ඇතිවෙනවා ඉතින් මේ පරිසිතේ නැති යනකොට මේ සංඝාසිත නිසා ඇතිවෙච්ච රූප කොටස නිකම්ම නිරුද්ධ වෙනවා ඒ නිසා ඒ සිත්ද රූප කොහොම විදිහේ නැත්නම් බලන්නේ ඒ වගේම තමයි මේ තෝනික රූප හද ගන්න බව ප්‍රකාශ කළා. එක්ක කියන්නේ සිත් සහ උෂ්ණ දෙකත්. එතකොට මේ සිත් උෂ්ණ දෙක සමපවත්නාට සමනයි අපේ ජීවිතේ පවතින සිත් හෝ උෂ්ණය. මේ ජීවිතේ දුරුත් නැදන ආකාරයෙන් දැනුවත් වලුවොත් ඒකෙන් අතවත් වෙන ජීවිතය කියන එක නිසා සිත් උෂ්ණ සහ රූප පවතින. දවසල සිහිකරන නිසා නම් කිසි රූප කොටසක් දන්තුනා නම් ඒ සිහිකරන නැතිනකොට සිහිකරන නිසා කියන රූප කොටස නැතිනවා. සමදාන වශයෙන් උදේ කාලේ අපගේ මනෝනවස සංඥා සාධන ශරීරයේ සංඥා කියලා කියනවා. දහවල් දොළහල් දෙක වෙනකොට සමහර දේ සංඥාවක් නැති වෙනවා ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ සිහිකරන නිසා කියන රූප කොටස මේ හැදෙනකොට නැති වෙනවා. ඒ වගේම තමයි විශ්ලේෂණ යම් දේ කෝපපස්සට දෙනවා නම් අදින දාන දාලා මේ සමාන සමානයක් තියෙනවා. ප්‍රාණයකට දෙනවා නම් එයා කොහොමද කරකට දෙන්නේ. ඒකට ගියාට පස්සේ අර සාධ්‍ය සම්පූර්ණ වෙනවා. එතකොට මේ විස්තර පරයන් නිසා පහළ වෙන රූප ශරීරයේ රූප කොටස් විස්තර වෙනස් වෙන කෙනෙක් නැහැ. ඒ වගේම තමයි කර්මය. කර්මය නිසා සෝත ශරීරයේ රූප කොටස් ඇතිවෙනවා. ඒකේ කර්මයේ නිරුද්ධ යාම යාමද ඕකයන් නිරුද්ධ වෙනවා. මේක ඥානාත්මක කරුණකක් හොයලා තියෙන එකක්. ඒකත් මේකේ පාදෝමුක්ත කතා කරනකොට රූප නිරෝධය ගැන කතා කරනවා කියනවා. සමතේ වශයෙන් රූප නිරෝධය සිදුවන ආකාරය සහ විදර්ශනා වශයෙන් රූප නිරෝධය සිදුවන ආකාරය. සමතයක් වශයෙන් භාවනා කරන පුද්ගලයෙකුට රූප නිරෝධයක් අත්දකින්නට පුළුවන්. අරෝපාද ඥානවලට සඳහන් කර ගන්නට පසු දැන් අරෝපාදයේ කියන රූප නිමිති සියල්ලම දෙකක නොපෙනීක ඒ රූප නිමිති නැති අරෝපාද සත්‍යයට පිටපත් වෙනවා. දැන් ඒක කරන්නට නම් සමත වශයෙන් තේරුම් ගන්න පුළුවන් විදර්ශනා වශයෙන් අරෝපාද ඥානව ගන්න පුළුවන් සමත වශයෙන් අරෝපාද ඥානව ගන්නට කෙනෙක් සිටිනවා නම් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන රූපාවචර ධ්‍යාන කලින් නැති කරගන්න දෙන්නේ. විදර්ශන වශයෙන් නම් රූපාවචර ධ්‍යාන වලට ධර්මානුපාත ධ්‍යාන වලට අනුකූලව මනස සමත වශයෙන් භාවනා කරන කෙනෙක් පළමුවෙන් රූපාවචර ධ්‍යාන වශයෙන් උපදවා ගන්න ඕනේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි. මේ හතරවෙනි ධ්‍යානයේ වශයෙන් කුසලයන් පස්වල ඔබෝසෙන් මේ හතරවෙනි ධ්‍යානයේ ඉක්මවාදී රූපාවචර පළවෙනි ධ්‍යානයේ යාම සඳහා අදිස්ථානය කළ භවනා කරන මට පළවෙනි අනුපාද ධ්‍යාන ප්‍රදානය නැතිවට කල්දෝවාසය. මේ අදිස්ථාන කළ භවනා කරනකොට අර රූප නිමිති සම්පූර්ණයෙන්ම සිතට නොපේන යනවා. ඒ කියන්නේ රූප නිමිති කියන්නේ ඇස් දෙක වහගෙන ඉතිවත් එකට රූප සතහන් දැක්කන වෙනවා. එකට රූප සතහන් තේනවා. තමන්ගේ රූපයයි බාහිර රූපය වනන රූපය. එතකොට මේ බාධනසා සමන්දේ තියෙන සිදුවම රූපණයක සම්පූර්ණම නිරුද්ධය ගියාට පස්සේ අහසක් තියෙනවා. එන්න මේ අහස අරමුණු වෙලා. ඒ අහස අනන්තයි කෙනාවක් නෙමෙයි. ඒක නිසා මේ අනන්තෝ අහස අරමුණු වෙලා තමයි පළවෙනි අරූපාවචය ඥානයට සුපපත් ඒක තමයි ආකාසානන්තය කියලා කියන්නේ. ආකාශයේ අරමුණු කරන මේ සුපපහලවන්නේ. එතකොට ඒ රූපණයට මොකක්ද ඒ ඊට පස්සේ තියෙන විඥානසාරකම ආසන්න සංඥාකම නිරසන ආසන්නකම කියන සියලුම රූපාවද ධානවලදී කිසිම රූප නිමිත්තක් තමන්ගේ සිතට වැටෙන්නේ සම්පූර්ණම රූප නැතිව සිත විතරක් පවස්නාව සත්‍යස් බඳ උපස්සයේදී නිදහසන. අනිත් අපි තමයි අධ්‍යයන කාර්යයක සිට විතරක් පවතිනයි කියන්නේ අන්නේ වගේ අවස්ථාවක්. එතකොට මේ රූපාවද ධ්‍යාන තත්ත්වවලදී රූප නිරෝධයක් වෙනකොට අත්දකින්න පුළුවන්. මේවා සදාකාලික වශයෙන් ඇතිවන රූප නිරෝධ නෙවෙයි. ඒ ඒ ධ්‍යාන මට්ටම් පවතින තාක්කල් පමණක් පවත්නා වූ රූප නිරෝධය. එතකොට මේ සංසවයෙන් ඇති කරගන්න ලබන ඒ රූප නිරෝධය සාකාලික දෙයක්. මේ සාකාලික වශයෙන් රූප නිරෝධය ඒ ආකාරයෙන් අත්දැකලා යම් කිසි කෙනෙක් ඒ අරූපාවද ධ්‍යානෙ නොපරිණි නොපරිණලා පවත්වාගෙන යන පුළුවන් සත්‍යයක් එකට ගත්තොත් ඔහුට මරණයෙන් පස්සේ අරූපාවද ධර්ම ලෝකෙට උපදින්න පුළුවන්. ඒ කියන්නේ ආපාසනං ශාසනාවේ අරූපාවද ධර්ම ලෝක හතරක් තියෙනවා. ඕක නැත්නම් හිත විතරක් පවත්නාව ධර්ම ලෝක හතරක්. ඒක කල්පනා මාස මේ කායේ එකතුන ඇද රෝග සම්පූර්ණ නැහැ රෝග නිරෝධය එතනක් තියෙනවා කල්පනා කිස්සේ ඒ රෝග නිරෝධය පවතිනවා එතකොට සම්මාන සංඥායතනය කරනකොට කල්ප 16000 කිලෝමීටර මගේ මතකයේ හැටියට ආයත ප්‍රමාණය චෙක් කරන්න. ඒ රූප එකක් වගේ රූප නිරුද්ධය නිරෝධයේ පත් නැතිව. එතකොට ඒකත් සමත වශයෙන් ලැබෙන රූප නිරෝධයක් තමයි. මේ සමත වශයෙන් ලබන්නට පුළුවන් ආයේ රූපාන්ත ධ්‍යාන විදර්ශනා වශයෙන් ලබන්නට පුළුවන්. මේ විදර්ශනා වශයෙන් ලෝක නිරෝධයක් අත්දකින විට මේ ලෝක නිරෝධය කලින් අත්දකින්නේ ශූන්‍යතාවයකට පිටපත් වීම තුළ. ශූන්‍යතාවය කියන්නේ සුභාවය ඒකෙන් තමයි කරන්නේ අර සිතට තමන්ගේ සිතට රූපේ දෙස බැලුවහම සිතින්ම ඒක නිමිත්තක් වශයෙන් දැකෙනවා. ඒ කියන්නේ රූපේ මේ තියෙනවා කියලා තමන්ට තේරෙනවා තේරෙනවා. සිතට තේරෙනවා. මෙන්න මේ සිතට තියෙන රූප සියල්ලම නැති සත්‍යයකට පිටපත් වීමට තමයි ශූන්‍යතාවයෙන් පිටපත් වෙනවා කියන්නේ. මේ ශූන්‍යතාවයේ දමස්සන් තියෙනවා නම් පළමු අවස්ථාවක් අපිට කරන්න. එතකොට ඒ රූප නිමිති සම්පූර්ණයෙන්ම සිතට නොපෙනීව නිරුද්ධීව අනුරක් ප්‍රඥාවයි. සිතට මොකම මනම රූප නිමිත්තක් නොපෙනී පවස්නාවේ ශූන්‍යතාවයට පිටපත් වීම සඳහා විදර්ශනා වශයෙන් භාවනා කරන කෙනෙක් විසින් මේ රූපය අනිත්‍යයට යමින් නිරුද්ධයෙන් යන ආකාරය දකින්නට දකින්නට ඒ කියන්නේ මේ රූපේ නනම් වෙනස් වෙන වෙනස් වෙන නිසාම ඒවා නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා ඒ කියන්නේ නිවිදනවා කියන්නේ අනිත්‍යයි කියන්නේ නිරන්තරයෙන් වෙනස් වේ වෙනස් වේ වෙනස් වේ පවතින අපි තමයි විනාඩි 5ක් තිස්සේ මේ රූපය නිරන්තරයෙන් වෙනස් වේ වෙනස් වේ යන එක දැක දැක මේ විනාඩි 5කට පසුව මේ වෙනස් වෙනගේ අනිත්‍යකගේ රූප දෙක බැලුවොත් කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම පහනක් වෙනවා කියන්නේ රූපවල ස්වરૂපය මොකද්ද? වහවහ ඇති ඇති නැති නැති යන්නේ. නිරන්තරයෙන්ම ඇති වෙනවා නිරන්තරයෙන්ම නැති වෙනවා. ඉතින් මේ ඇතිවීම නැතිවීම ක්‍රියාදාමයේ දිගින් දිගට අඛණ්ඩව පවතින මේ කාර්යය දේහයෙන් ඒ ඇතිවීම නැතිවීම ක්‍රියාදාමයේ සිදුවන නිසා මේ රූපයේ නිසඳ විතරම එක දිගට පවතින දෙයක් ඒ තමයි සාමාන්‍යයෙන් සියලුම හැටි තියෙනවා. ඒකත් දෙන්නේ තමයි. නමුත් මේ දස්නාව දිනන සම්මතයේ දිනන කෙනෙකුට ප්‍රඥා දිනන කෙනෙකුට භාවනා කරනත් දකින්නට පුළුවන් කරලා දෙනවා. මේ රූපේ නිරන්තරයෙන්ම සෑම සමයන් ගානෙම සිවන හැටි තරම් දෙයකින් බිඳින්න යන සංකාරය. මේ දෙලෙම රූපේ නැවත නැවත උපදින උපදින ඒක නිසා මේක දිගින් දිගට පවතින මූලධර්මයක් වශයෙන් තියෙන අපිට මේ බිඳෙන රූප බිඳනට පස්සේ අලුත් රූප කොටසක් හදින්න අර කලින් රූපය නිරුද්ධයි. මේ රූප නිරෝධ නිරුද්ධ වියාම හරියට දකින්නට පුළුවන් ශක්තිය ලැබෙන දෙනකොට ඒ රූප සම්මන්න මුළු ශරීරයම රූප නිරුද්ධ යන ආකාරයෙන් දැක්කොත් ඒකේ රූප නිමිත්ත සම්පූර්ණම නැති වෙනවා. ඒක රූප නිරෝධයක් වෙනසක් ඇති. මේ අමතරව මේ රූපේ අනාත්ම ලක්ෂණය ප්‍රකටව රැකීම තුළින් මොනකට පුළුවන් රූප නිරෝධය අත්දකින්න. දැන් නිදර්ශනා වශයෙන් රූප නිරෝධය අත්දැකීමට ආකාර දෙකක්. ඉදනයි දෙකෙන් එකක් තමයි අනිත්‍යයෙන් නිරෝධයට පත්වන ආකාරය දැක්වීම. දෙවන එක තමයි අනාත්ම ලක්ෂණය ප්‍රකට ලෙස අපත්‍ය ලෙස දැක්වීම. මේ අනාත්ම ලක්ෂණය ගැන සත්‍ය සුබලේ ප්‍රාඥාවක් නැහැ මම කියන කෙනෙක් ගන්න දෙයක් නෙමෙයි ඔක්කොම ඉතිරියදී නැති නැති යනවා නම් මම කියලා ගන්නට කිසිවක් ඉතිරිවන්නේ නැහැ කියන දර්ශනය තුළින් ඇතිවන නිරෝධය දක්වනවා ඒ කියන්නේ මේ රූප නිරන්තරයෙන්ම ඉතිරියදී නැති නැති යන එක දැක දැක සිටිනවා නම් යම් කිසි සුබලේ දැන් මේ පුද්ගලයාට තේරෙනවා මේ නිරන්තරයෙන්ම මේ රූපය කියලා නැති නැති යනකොට මේ ආත්මය කියලා ගන්න කිසිවක් ඉතිරි නැහැ ඔක්කොම නැති නැති යනවා. මෙන්න මේක හරියට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වෙනකොටම සම්පූර්ණයෙන්ම අනාත්ම ලක්ෂණය හරියට අවබෝධ වන්නේ අනාත්ම ලක්ෂණය අවබෝධ වෙනකොටම සම්පූර්ණයෙන්ම තමන්ගේ මොකෙ සිතට නැති වෙනවා. ඒ රූපයෙන් තමයි යන ශූන්‍යතාවයක පිටපත් වන මේකත් රූපයෝදයක්. ඒ රූපයෝදේ පවා සාමකාලිකයි ඒ අවස්ථාවට සමානයි ඒක රූපයෝදයක් කියලා අපිට කතා කරන්න පුළුවන් ඒ රූපයෝදය කවුරුනේ කාර්යයන් එතකොට මේක අමතරව තම රූපයෝදයක් කියන මේ සම්පූර්ණ දර්ශන දෙකම සම්බන්ධ වෙලා ඇති කරගත යුතු රූපයෝදයක්. මේකට තමයි කියන්නේ සංඥා වේදිත නිරෝධ සංවාදනය නැත්නම් නිරෝධ සමාපත්තිය සංවාදනය කියන්නේ. නිරෝධ සමාපත්තියේ සංවාදන කුංචලයේ කොට අනිස්ථාන කරලා මනස ජීවිතයක් ගත කරනවා නම් උපරිම වශයෙන් දවස් හතක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේක වඩා නෙමෙයි මනසේ පස්සේ. දෙවියන්ගේ බ්‍රහ්මන් දාලේ තියෙන ඒ කියන කාරණා තමයි කියන පුළුවන් සත්‍යය දෙනවා. අය දවස් හත උඩම නිසා දුවන විනාඩි 5ක් 10ක් හරි කෙනෙකුට දෙන්න පුළුවන් සත්‍යය දෙනවා ලෝකයේ අන්‍යෝන්‍යතාවය දෝෂ. සංඥාවේ නිරෝධයට සම්බන්ධ වෙන අවශ්‍ය කෙනෙක් ඉඳලා නම් සමථයක් දිනනකොට දෙන්නට ඕනේ විදර්ශනාවක් දිනන කරගෙන දෙන්නට ඕනේ. මේ දෙකම දිනන එක නේද කියනකොට කවදාවත් මේ දෝෂ සමාපත්තිය සමාදින්න බෑ. විශේෂයෙන්ම දෝෂ සමාපත්තිය සමාදිනට අනාගාමී සංකේ ඉක්මවාගේ කෙනෙක් කියන තමයි බලනවා. එතකොට මොන ඒ දෝෂ සමාපත්තිය සමාදිනට පුළුවන් කෙනෙක් ඉන්නවනම් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අනාගාමී නිසිතයේ උදාමතර අස්ස සමාපත්තිය ගැන මෝපාත දුවන හතරයි අරූපාවචර ධ්‍යාන හතරයි මනමින් පස්සේ කොට කරලා දෙන්න ඕන. දීකලෙන් සමන්නාග සත්‍යා කියන එකට කියන්නේ බල දෙකකින් කියන්නේ තෝරන සමත බලයෙන් සහ මුපස්සනා බලයෙන්. එතකොට මේ සමතයෙන් පළවෙනි ධ්‍යානය කරනවා රූපාවචර පළවෙනි ධ්‍යානය. ඒකට ගිහිල්ලා ඒකේම ඉදිස්සි කියන ධ්‍යානයේ ඉදිස්සි පවස්නාව ධ්‍යාන සිතේ පවස්නාව වේදනා සංඥා දෙක දෙකයි. සමාධිය තුළින් බලලා ඒ දෙක පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන් කියලා මේක තමයි මම කියන දේශනාව මේක තමයි මම කියන සංඥාව. එතන මේ වේදනා සංඥා දෙක හරියට පැහැදිලිව දෙක දෙක දෙකකට සිටින් අයින් කළොත් එතන වේදනාව නිරුද්ධ වෙන සංඥාවක් නෙවෙයි. මේක පස්සේ තියෙන සියලු දැනීමක් ඒ සියලු දැනීම අනිත්‍ය සමානයි කියලා මම ඒක කරලා ඒක පස්සේ කරගන්න ඕනේ. අනේ කියන්නේ දෙවන ධ්‍යානයටත් හේතුව සම්මාදිනවා. මේක කෙලවර කරගෙන යන්න ඕන කියලා ධානයක් අද පළවෙනි ධ්‍යාන සම්මතයක දෙවෙනි ධ්‍යානය කියන එක එකම විකසන එකම ඉරියව්වකදී ඒක කරගෙන යන්න ඕන. දෙවන ධ්‍යානයෙන් සම්මාදිනවා. දෙවන ධ්‍යානයේ පරිවිදයටම සංඥාවත් වේදනාවත් වෙන කරලා ඉන් පස්සේ තියෙන සංකේත අනාත්ම අනිත්‍ය දර්ශනවල යොමු කරලා නුවණට පිටපත් කරගන්නවා. මේ විදිහට පොඩි විහාරවල ආයතන සිනමා හතරෙන් ගිහින් වගේම අරෝපාස කරුණ දෙයින් තමයි හතරන්නේ. අරෝපාස මේ සංඥා නාසඥාතනෙන් පස්සනාට පස්සේ සංඥාවක් තියෙනවද සංඥාවක් නැහැද නැත්ද කියන එක කියන්නට බැරි තරම් සියුම් තත්ත්වයකට පිටපත් වෙලා තියෙනවා. දැන් මේ සංඥා නාසඥාතන සංඥාවක් නැත්තේ නැහැ නැත්තේ නැහැ කියන එක එතකොට එවැනි ඉතාල කියන සංඥාවක් දකින්නට ප්‍රශ්නාව නැති කෙනෙකුට බෑ. සමාධිය කොච්චර දිනුනවද? අපි සමස්ත සමාධිය ලාභී කියලා කියන මනමින් වශයෙන් කොට කරලා අතුඥාකව ලබාගෙන අතුන් පවගන්න පුළුවන් කෙනෙක් අනාගාමී සත්‍යයෙන් කියන සත්‍යයකට පස්සෙන් නැත්නම් විශේෂයෙන්ම ප්‍රඥා එකක් නැත්නම් ඔහුට එන කියන සංඥා වේදනා දුරු කරන්නට හැකි තමයි. ඉතින් මේ පරිසම් ප්‍රශ්න අවශ්‍ය ප්‍රශ්න බලයක් තමයි දෙන්න ඕනේ ප්‍රශ්න විසුව ඒ වෙන සංඥා සංඥා කියන පවස්නාව සංඥාව සහ වේදනාව දෙක සිටින් දැකලා බලලා මේක දෙකකට වෙන් කරලා පසුව මොන දැනීමක් ඇති මේ සියොන් දැනීම ඉන්න ගමන්ම ඒක අනිත්‍ය නන්නයි කියලා මෙනෙහි කරන්න ඒක නැති වෙනකොට මේක අනිත්‍ය නන්නයි කියලා මෙනෙහි කරමින් ඉවර වෙනපත් වෙනවා මෙන්න මේ නිවන සත්‍යපස්සනාට පස්සේ ඒ නිවන පවර්ණා වූ සංඥාව මොකද? මේකේ තියෙන වේදනා මොකද කියලා ඒ සංඥා වේදනා දෙක දෙන් කරාට පස්සේ සංඥා වේදිත නිරෝධයට සිදුපත් වෙනවා. අදිස්ථාන කරපු කාලය තුළ එකපාරට. එනම් පහක් තමයි දැන් පහක් කරපස්සේ. ඒකත් කිසිම වේදනාවක් සම්බන්ධ ශරීරයේ පෝෂකව දැනෙන්නේ කාර්යකර්තිය දෙතුලදී කිසිම සංඥාවක් තියෙන්නේ නැහැ. හැබැයි විඥාන මාත්‍රේ නැරිලා වගේ නැත්තම් නැතිවම වේ. ඉස්හාමන්න තුමන් සිවනායක තනම ඉස්හාම් භාවයට පද්දෝ සදෝ දැනීමක් තියෙනවා තියනාද නැද්ද කියන්න දෙන්න තමයි. ඉතින් මේක සායෝගික වශයෙන් එහෙමයි කියලාන්නේ ඉතින් පොත්පත් වල නම් දක්වලා තිබෙනවා දිනවනක් නිරුද්ධ වෙනවා මලගෙනක් වගේ තවසක් පස්සේට පස් වෙනයි කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේම කවදාවත් කියලත් නෑ සංඥා වේදේ සිංහලයේදී සංඥාත් වේදනාන්ත නිවිජන්ති කියනවා. මේ දක්වලා තියෙන සංඥාවයි වේදනාවයි නිරුද්ධ වෙනවා. ඒ අතුමා පොතල අපලට දෙනවා මෙතන දෙනවා නිකන් සම්පූර්ණයි කියලා සමහර කියනවා ඒ තමයි විපන්දවාදී කියලා වචනේ පොතට දක්වලා තියෙනවා ඒක කියන්නේ විපන්දවාදී බොරු තාක්ෂණික විපස්සනා කියන එක විපන්දවාදී මේ බොරු තාක්ෂණික විපස්සනා කියලා ඒක මම දක්වන්න දක්වා දෙනවා ඒකත් ඔය විදිහට ඉස්සර පස්සරගෙන සිටින කාලය තුළ ඒ අනිස්ථාන කාල පරිච්ඡේදයේ තුළදී සමන්ගේ සිටත සිටින රූපවත් අරමුණ වන්නේ උතර කිසිම දෙයක් තේරෙන්නේ ඒක නිසා රූප නිරෝධයක් තියෙනවා ඒ රූප නිරෝධය අර සෝමකාමෙන් දක්න රූප නිරෝධයට වඩා ගැඹුරු වූ ගන්නට පුළුවන් ඉන්ද්‍රයන්ම රූප නිරෝධය මේ ස්වයංකමතාවකාරක ඒ කියන්නේ යම් කිසි හේතුවක් නැතිවීම නිසා ඒ රූප නිරෝධයකට පිටපස්සලා නම් ඒ රූප නැවත කියනකොට ඒ රූප නැවත කියනකොට ඒ රූප කොටස් නැවත තියෙනවා. ආහාර නිරුද්ධයෙන් රූප නිරුද්ධ වුණා නම් ආහාර නැවතුනකොට නැවත ආහාර නිසා රූප ඇතිවෙනවා. ඒ වගේම තමයි රූපාවචය ධ්‍යානය යනකොට රූප සංඥායි පටිඝ සංඥා දෙකම අනුකරලා තමයි ඒකත් කියන්නේ. නැවත රූප සංඥා පටිඝ සංඥා යනකොට ආපහු නැවත රූප නිරුද්ධ වෙනවා. ඒ විදිහට ඒ ඒ නිවිච්චයේ පත්‍ය ධර්මයන් නැවත වෙනකොට නැවත දුක ධර්මයන් ඒකට වෙනකොට පටන් ගන්නවා. සමහරවිට ඔක්කොම තාවකාලික. ඉතින් වස්තුන රූප නිරෝධයක් පවතන ආකාරයක් තියෙනවා. මේක ගැන මුදා බුදුහාමුදුර වැඩිම කාලයේ හිටියා ආමුදෝ කෙනකේ ආමුදන්ගේ නම දාලා තින්නේ සාධු මනසක තියෙන වචනේ. ඒ කියන්නේ ධාතු විමර්ශනය කළා ධාතු මහත් අත්ේ නිරුවා කියනකයි ධාතු විමර්ශනය කියන්නේ. ඒක නමක් කියන්නේ පොතේ තියෙන නම. ඒ මෝහානුග්‍රහන් ඕනකම තිබුණා. කත්තනකෝ මේ සත්තාරෝ මනාපකත අපනිසේස නිරුද්ධන්ති කියන අදහස ඇතුණාට පස්සේ මේක ඇදුණා කවදාද මේ ප්‍රසන්නකේ කතන මහා බෝධ අපනිසේස නිරුද්ධන්ති කිසිසේත්ම බිඳුවක්වත් ඉතුරු වෙන්නේ නැතුව නිරුද්ධ වෙනවා. රූප ගැන කතා කරන දේවල් සතමා භූතවම නේදන්න මේ සතර මහා භූත අපරිසේෂාන වෙන කිසිවක් මනසට නොමි නිරුද්ධවන්නේ හත්ත පතනයි එහෙනම් නායක අදහසක් පහළ වෙලා නායක අභිනාතින කියන්නේ නමුත් විලම අනුකම්පන කොටගෙන කියන කෙනෙක් නෑ අභිනාතිනක ඉතින් අභිනාතින නිසා මම කියන්නේ සමානතන ගන්න පුළුවන් තත්ත්වයක් තුන ඕගා බලන්නේ විදිහට ඒ දිවියන්ගේ බුදුරට ලොක්කගෙන් මම මේක ගන්නාම අතින් මේක ගන්නවා මේ ඉස්සෙල්ලා තියපස්සේ කරන කවුරුසාගේ හදන එකක් අපේ දවසක් තියෙනවා අපට වඩා සම්පන්නයි බල සම්පන්නයි ඒ ආදාගිනා එතෙන් බුදුරට එතන දුරෝ ප්‍රශ්නන් ගන්න තුන්වෙනි ධර්ම දිවිවලෝ දෙවියන් දෝසසය විදිහට හතරේ මේකට ගියා පස්සේ මේකට ගියා අයින් පරිණත වසරක දිවිවලෝ කියලා මේ පොතේ තියෙන ඒ වගේ සූත්‍රයේ මුලින්ම දෙකෙන් ගන්න කතාව තියෙන ඒ ආකාරයට එහෙනම් පස්සේ ඇති කතාවක් නෙවෙයි බුදුහාමුදුරුවෝම කියන කතාවක් නෙවෙයි. එතකොට මේ දිව්‍ය ලෝකේ හැයෙන දිව්‍ය ලෝකෙට ගිහිලා කලින් කතාවක් තියෙන ලෝකකට කතා කළා. ඒ දිව්‍යයන් දෙකයි කියන අදටද දිව්‍යෝ දෙවියන්ලා කියන මේ ප්‍රශ්නවල ඕකම අපිට නම් හිතන්නේ. අපිට වඩා බොහෝම බල සම්පන්නයි සම්පන්නන්නේ ධර්ම පාස්සජ්ජේ කියන ධර්ම ලෝකයක් තියෙනවා. ඒක පහළම තියෙන ධර්ම ලෝකය. ඒක නම් මේක ධර්ම සම්බන්ධයක්. වශයෙන් ධර්මපාල සද්දේ කියලා. ධර්මපාල සද්දේ කියන අර්ථයෙන් කියන්නේ එතනට අපි මේක දන්නේ ධර්ම පුරෝහිතේ කියලා අපිට මුලින් ධර්ම ලෝකයක් තියෙනවා කියන ඒක කියන අපිට සම්බන්ධයි සම්බන්ධයි ඒවනන්දන්නේ කියන්නේ. එතෙන්ද එතනියත් මම ඉස්සරහට කළා ඒක පස්සේ අපි නම් මේක දන්නේ මහා ධර්මයන් නම් තුන්වෙනි ධර්ම ලෝකය ඒ ලෝකේ මහා ධර්ම නොදන්න එකක් නෙමෙයි. ලෝකේ මෞර්ත්‍යය, ලෝකේ අධිපතිත්වය, ලෝකේ මුක්ෂලක්ෂය එකක යා නොදන්න කාරණාවක් නෙමෙයි කියන්නේ. ඉතින් මම ඉතින් ගියාට පස්සේ මහා ධර්ම නා මහා ධර්මලා කියලා මේ ප්‍රශ්නය හුවා. මේ ප්‍රශ්නය අහනකොට මහා ධර්ම කියනවා මම ලෝකේ මෞර්ත්‍යය, මම ලෝකේ අධිපතිය, මම ලෝකේ මුක්ෂල, මම දේවදූතයන් බවට නාදී වශයෙන් නිකන් හොඳාලුවට කියස් කතාවක් සාර්ථකයක් කතා කරනවා. මොකද දෙවෙනි සැරේ මම කතානවා දෙවෙනි විදිහට මේ විදිහ තමයි කතා කරේ තුන්වෙනි සැරේට අපි ප්‍රශ්නහනකොට තුන්වෙනි සැරේටත් මහා බ්‍රහ්ම විදිහටයි පිළිතුරු දුන්න බව පොතෙන් දැක්කේ. ඊට පස්සේ මම ආනන්දෝ කියනවා පොතේ දැක්කනා විදිහට මම ඒ ඔබෙන් මම ආව ඔබෙන් ඔය වාදන ගන්න නෙමෙයි මේ පතන පොතන දෝවාය දහතොහතර අපලසේ සංඥාන් කිසිම දෙයක් නෙවෙයි මුරුත්කලිය යන්නේ කොතනින්ද කියලා දැනගන්න. ඒක පස්සේ ගාන මහා ගාන කියවා ඔබ ආයෙත් හරි දෙපණකට. බුදුහාමුදුරුවෝ කොතනින් නහන්නේ කියලා මහාකාරයි. ඊට පස්සේ මහා බුදුහාමුදුරුවෝ ගානට මහා හොබ්බ. මොකක්ද ඉස්ලාම් බුදුහාමුදුරුවෝ කියන ඉස්ලාම් මොකක්ද කියන්නේ? ඒක දැක්පත් විදිහ බුදුහාමුදුරුවෝ කල්පනා කරනවා. ඔබ හදිසියේ අනුසලකාරී මනෝවල යනකොට කොහොමද කියලා කොහොමද ඒ මහා සාගරයේ නැලද ගියාට පස්සේ කොළවල නිදහස් කරනවා. නිදහස් කරාට පස්සේ දෙවල ඈත දුක දිනනවා. යම් කිසි ගොඩබිමක් දැක්කේ වෙනවා නම් කොළවලට ගොඩබිම දෙකට හොයාගෙන කරනවා. එතකොට මම මේ පැත්තට දොවල් දාගෙන ගමන් කරනවා. ඉතින් පොරොන්ට එන්න ගොඩබිමක් දැක්කේ නැත්නම් ආපහු වරනේ කොම්බෙන් කරනවා. මොකක් ඒවා දෙනවා මේ ලෝක වශයෙන් කටකලා කරලා අපෝ වාහනෙද නමුත් මේ ප්‍රශ්නයක් හැරෙන්නේ ඒ ප්‍රශ්නය මතේ වන්නේ පස්ස ආපෝෂ තේජොත් පතමි වායෝ නඛා දෙකෝ මේ රෝපණය දෙවන කියනකොට මේක තමයි බදලා පස්ස ආපෝෂ තේජොත් පතමි වායෝ නඛා දෙකෝ මේ පතරේ ආපෝෂ තේජෝ ආයෝ තුන සතරමහන් භෝතයන් පිළිසන්නේ නැති තැන කොතනද කියලා කියන්නේ. අපරිශේෂණ නිරුද්ධන්ති කියන කතාව වැරදි. ශේෂණගේ විරුද්ධ වෙනවා කියන කතාව වැරදි. එහෙනම් අතේ ආදී මූල ධාතුවල ස්වરૂපය තමයි ඒක වෙනස් ත්‍ත්වයකට පරිවර්තනය වෙනවා. ඒක නැතිවීමක් කියලා දැක්ක එකපාරටම කියන්න බෑ. ඒක වෙනස් වෙන ස්වරූප පරිවර්තන වීමක් වෙනවා ඒක නිසා තමයි අපේ සේතනියෝගයන් පිළිබඳව වැරදි කියලා තමයි ප්‍රකාශනේ ඒක ප්‍රශ්නේ වැරදුනොත් පිළිගන්නේ නැති ඒක. ඒකට දහම් රූප නිරෝධයක් කියනවා නම් සංවේදකකින් කියන්නට තියෙන්නේ රූපයේ පිළිගන්නේ නැත්තේ කොතනද කියන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් දක්වන ඒ ධාතව විතරක් නම් කියන කතාව දෙනවා. යත්තා පොදේ දෝත පතේ වායෝ නදාතේ යත්ත නිකන්ද පස්සන්ත අනන්තෝලං සුභාසුභං කත් නාමන්ත රූපන්ත අපේ සංකලෙන්දති ඒකට මෙතන කියන කත් ආපෝත තේජෝත පතේ වායෝ නදාතේ ආපෝත තේජෝ වායෝ පතිබාතේ කියන මේ සාධවතර නොපිටන්නේ කොලින්ද කත් දීකන්ද පස්සන්ත අනන්තෝලං සුභාසුභං දී දිසායේ තේතිය ලක්ෂණය මේ ආදී වශයෙන් අපි උදාකරන දෙකෙන්නේ දෙන්නේ තමයි මේක තීරණය නොවන්නේ කොතනද අත්ථ නාමං රූපං දයාවේ සංපරුජ්ජති මේ නාමයේ රූපයයි ඉතුරු නොවි නිරුද්ධවන්නේ කොතනද නාමයෙන් රූපේ පමණයි නාමයෙන් රූපයක් නෙවෙයි ඒ ප්‍රශ්නේ මේ විදිහට යොදාගන්නේ කියලා බුදුහාමුදුරුවෝ ඊළඟට ඒකට දීලා පිටපතක් වදාළා. අදින්නාන අනුදර්ශනං අනන්තං සම්බුතෝ පතං එත් ආපෝත තේජෝත වපතං වායෝන ගාදතු එක්ක දීපන්ත වස්සන්ත අනන්තෝනා සම්පස්මන් එක්ක නාමන්ත රූපන්ත හතේ සංගමුද්දති දුඤ්ඤානස්ස නිරෝධේන එක්ක සම්මපරන්ති ඒකයි වාදාසු උපකලිතර දක්ෂිත දීපේතර දුඤ්ඤානං අනුපස්සනං අනන්තං සම්පදෝපම අනුපස්සන විඥානයේ කියන බබන කප්පු මේ විඥානය ගැන අපි කලින් දේශනාවක් කරනකොට විඥානයේ විවිධ ප්‍රභේද කතා කරලා අනුදක්ෂණ විඥානය ගැන කරුණාවක් කියලා දෙනවා කියලා. අනුදක්ෂණය කියන එකෙන් අදහස් කරන්නේ නිදර්ශනක් වශයෙන් දක්වන්නට බෑ මුලින්ම එකක් කියලා. දැන් දක්ෂණය නම් අපිට පුළුවන් කියන්නේ මෙන්න මේ එකක් කියලා දක්ෂණය කරලා කියලා විස්තර කරලා නිදර්ශන වශයෙන් දක්වන්නට පුළුවන්. සෝත බහන දේවාකාරය මනෝ විඥාන ඔක්කොම නිදර්ශන වශයෙන් නැත්නම් යන්නම් උපමා ආදී දක්වලා සමලාකාරීසු මෙහෙම දෙයක් කියලා දක්වන්න දක්වන්න පුළුවන්. අනිදක්ෂණය කියන්නේ ඒක දක්ෂණය කරලා දක්වන්න බෑ. මේ රහස්‍යෝ කෙනෙකුගේ විමුක්තියට දෙන කතාවක්. ඒ විමුක්තියේ කිසිම අරමුණක් නෑ. කිසිම දෙයක එල්බගෙන නෑ. සියුම් දැනීම් මාත්‍රයක් පමණයි කිසිම දෙයක පිළිගන්නේ. ඒ නිසා අපිට පිළිගන්න ඥානය කියන පිළිගන්නේ අනුදස්සන ඥානය කියන එකට ඒක මොන ආකාරයකින්වත් සාර්ථක දක්වන්නට බෑ. වෙන දෙයක් කියලා බුදුහාමුදුරුවෝ නරඹන දුක්ඛෝතේ ලක්ෂණ දෙවියන්ටයි බ්‍රහ්මයන්ටයි මහායාටයි මේ ලෝකෙ සියකට මේ විඥානයේ අරමුණ මොකන්ද කියලා ප්‍රත්‍යක්ෂයෙන්ම හොයාගන්නට බෑ. මොකද ඒ අරමුණකින් සොඩවල ප්‍රශ්න දෙයක්. ඒ නිසා ඒක අනුදස්සන විඥාන අනන්ත සංසන්දතෝ පදාන. හැම පැත්තෙන්ම සභාස්තරයි අන්තයක්. අනන්තං කියන්නේ ඒක අනිත්‍යයක් නේ. කෙලවරක් සීමාවක් නෑ. විඥානය අනිදර්ශන විඥානය ස්වરૂපේ තමයි අසුක්ඛාමී කියන සිදුවේ. මේ දේතෝන් මුඛ්‍ය නස්සලමේ පස්සක්පා කියන අකෝප්‍යයි මතෙන් දුකටම පාදනා මරණයක් දක්වනවා. එතකොට ඒක නිසා ඒක අනන්තයි. කෙලවරක් නෑ. අනිත් විඥානවල සංකේතයක් තියෙනවා. දැන් සත්‍ය විඥානය තුන අන්තයකට කියන්නේ නැතුණා. සෝත විඥානය තුන අන්තර විඥානය තුන අනුසාරම මනෝ විඥානක් තමයි. මේ සිනමය නම දෙකින් දෙකට ගලාගෙන යන අපෝපාදෝ නිසක් මස්සලෙන අපෝප්‍ය භාවයක් පස්සම දෙන්නා. මේකේ අනිත්‍ය භාවයක් දකින්නට බැහැ. අනිත්‍ය භාවයක් තියෙනවා නම් දකින්නට බැහැ විඥානය පවතින දායක ඒ අනිත්‍ය භාවයක් නම් කියලා ඉස්සෙනවා. ඒ නිසා මුල් කාලයන් තියෙන පොත්පත්වල දක්වලා තියෙනවා මේකට අම්මස්සෙක් කියලා පොතක්ම සම්පූර්ණයෙන්ම දාලා තියෙනවා මහා බුවාණන් සම්පන්න කියලා හඳුන්වන්නේ මේක නොමරන සිතක් කියලා අම්මට කියන්නේ නැහැ නේද නමුත් ඒ කිසිමක දෙයක් නෑ අදින් ඉන්නකොට යන මොකක්වත් නෑ ඒක ඒක මරණ කියන කතාව වැරදි ඒක අනිත් මොකද දෙයක් පස්සේ නම් මේක පවතින වෙලාවේ මොකද මේවත් නෑ ඒක නිසා නම් කරේ කියලා ගන්නවා සම්පතෝ සමන් හැම පැත්තෙම තමයි හැම පැත්තෙම තමයි කියන්නේ ආලෝකමත් එකක් වෙනකනේ ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ විඥානයේ කතා විඥානය ගැන කතා කරනකොට කියන්නේ අ ඔබ කරන කම් දෙකේ විඥානං සංකතෝ ආනන්තේ පස්සිනේසී උපස්සින සංකතෝ මේ විඥානය සපහස්රයි මානු බාහිර වූ ඒක දන්නා නිසා මේක පිළිගන්නවා මේ බාහිර ඒක දන්න ඔක්කොම අවිද්‍යාවාදී ධර්ම නිරුද්ධ කරන්න පස්සේ මේක පරිද්දා කරනවා ඒක නිසා ඒක ප්‍රභාෂණයට අපේ ප්‍රභාෂණෝ විඥානයට පිටපත් වුණාට පස්සේ ඒකත් විඥානස්කන්ධෝ දේනා සිත්තේ සම්පරිස්සති. ඒකේ ලංකාවකට නිරුද්ධ වුණා නම් අන්න එදාටයි ලක්ෂ ආකෝෂ තේජෝසේ පතරේ මාර්ගය හඳහති. පතරේ ආකෝෂ තේජෝ වායෝ කියන තහසකට ඒකපත් සිද්ධන්නේ. ඒ පිට දුකින් දුකට පැවතෙන මහත් කෙනෙකුගේ සාමාන්‍ය කටයුතුවක් ලැබෙනවා කියන්නේ අපපදයේ සම්බන්ධ කියනක ඒක පවතිනවා කියන තුනක් මත සදාන වශයෙන් ඒ කියන්නේ සමත් බහය දෙන දුන්නා වූ ලෝක විද්‍යාන දෙන දුන්නා ප්‍රතිසම්පදන කර්මය මේක මොනතරම් ප්‍රතිපදවන්නට පවතින කියලා තුනක් මත ප්‍රකාශය පළවෙනි එක තමයි කර්ම ශක්තිය පිළිබඳ තාක්කල් කෙනෙකුගේ කර්ම ශක්තිය ප්‍රතිසම් ජනක කර්ම ශක්තිය පිළිබඳ තාක්කල් මේක පාතිනා කර්ම ශක්තිය නිරුද්ධ සදාමන්න ඒත් නිරුද්ධියන දෙවන කාරණාව තමයි කෙනෙකුගේ ජීවිත ශක්තිය පවතින තාක්කල් ඒකත් දෙකින් දෙකට පවතින මෙන්න යන ජීවිත ශක්තිය පරිවේගයක් සහ හොන්න සීලයක් පස්සේ ඒක තමයි කියන්නේ එන්නන කාරණාව තමයි මේ කුසල් පැතිරීමට ශරීරයේ පොත්තේ තිබිය යුතු ඉන්ද්‍රිය ධර්ම කියනවා. හදවත මොළයේ ඉන්ද්‍රිය ධර්ම. මේ වාගේ මුසි පරිදි ක්‍රියාකාරීත්වයේ පවතින තාක්කල් පමණයි ඒකත් පවතින්නේ. කර්මයේ තිබුණා ජීවිතයේ සත්‍යයේ තිබුණා අපේ තම හදවතට ආහාරයක් ගන්න හදනවා නැත්නම් මොකක් හරි දෙයක් කියනවා මේක කියලා මොකක් හරි උනත් ඒ සත්‍යය නැති වෙනකොට මේ විඥානයේ පිටින් යන එකක් නැති වෙනවා. එනකොට ක්‍රියාකාරී මනසක ස්වરૂපය සිත සම්පූර්ණ නැති කියලා සත්‍යයක් හොතගෙන ඉන්නකොට පස්සේ කියන සත්‍යයට පවතින තාක්කල් මේක පවතින අනිපස්සන. ඉතින් මේක තාක්කාලිකයි කියන්නේ නාමයේ ක්‍රියාකාරී භාවය අනු ආකාරයෙන් ඒ හේතු නැති යනකොට මේ සිත පහමක් වෙනාසේ නෙවෙයි. නිවනට පස්සේ නැවත තැනක පහළ වීමක් එකතුමක් නෑ. ශරීරයේ අතුරු කරගෙන මේකට කරන්නේ ඒකේ තිබුණ ඒ ශරීරයේ තියෙන පතන යාපෝතේ දෝවාල බාහිර පතන යාපෝතේ දෝවාල පරිවර්තනය වෙනවා නැවත පතන යාපෝතේ දෝවාල පිටිකන්නේ ඒ පිටක් කරපොත ඒකයි විඥානස්ස නිරෝධයේ ස්ථේතන්න පුළුවන් ප්‍රතිපදාවන්නේ එක්ක ආපෝතේ දෝවාල පතන වාල වන භාගයේ පතන යාපෝතේ දෝවාල කියන පහත් පතන සම්පූර්ණ කරගන්නවා ඒකට නිකන්න තියෙනවා එක්ක දීගන්ත රක්ෂන්ත අනුසෝන සුභාසමන් එක්ක නාමන්ත රූපන්ත අවසන් ප්‍රවේගයේදී මේ අපුප්පාදේතෝ මුත්තේ අන්දර්ශන විඥානය තුළ ආදීයේ කෙකිය පොතේ මහත්ය රාශනේ ආදී සංඥා මොකක්ද සංඥා විරේක පත්‍යක් මේ අපුප්පාදේතෝ මුත්තේ එතන තමන්ගේ ශරීරය ඇතුළත ඒ තමන් විසින් ඒ පිටයි පුද්ගලයාගේ ශරීරය වෙනස් සිදුවීම් එකක් වගේ පිටකේ බලපෑමක් දෙන්නේ. විශේෂයෙන්ම ඒක පහ සම්බන්ධයක් නැහැ නිසා නාම රූප ධර්මත් දෙන්නේ නැහැ. මේක ගැඹුරු කාරණාවක් නෙවෙයි කවදා තේරුම් පුළුවන් කාරණාවක් නෙවෙයි. මෙන්න මෙතෙන්දි තමයි මේ රූපය සම්පූර්ණයෙන්ම තේරෙන්නේ. මේ ආකාරයෙන් දෝෂ නිරෝධයේ සිදුවන ආකාරය හරියටම පැහැදිලිව සමාන්තම අත්දකින්නට පුළුවන් වුණාන් පසු සමන්තම තේරෙනවා යාතියේ වුණා නැවත සම්මත නැහැ. මෙන්න මේ නිසා තමයි බුදුසානන් වහන්සේ මේ සූත්‍රය ආරම්භ කරනවා කියන්නේ සත්‍යස්මන දසනෝ වික්කෝ මෙලිකේ දෙකෝ දිනුවද පරිච්ඡේදයෙන් ධම්මයේ සිතවා තේරුම් ගන්න කොයිසෝ දුක්ඛ මේ ස්ථාන අතට දක්ෂෝ සම්මාකාරයෙන් නෝනින් සිමතෙන් නිසා දෙන්නට හැකියාව ඇති සමත්කම් ඇති කෞසල් භාවයක් ඇති හේතුව මුසිතවා කියන මුසිතවා කර්මබද භක්මතාවේ ජීවිතේ නිම කරලා අය කරන්න දෙයක් නැහැ කියන්නේ. ඒවදී මොනවායි වචන කියන්නේ අනුබස්න විඥානය කතාව. කේවල කියන වචනේ සිංහලෙන් පාවිච්චි කරන සංකේතය කියන සිතකලා කියන එක. ඒ විදිහට කියන්නේ සිතකලා භාවයෙන් ඒකත් නේද? මේ අනිදස්සන විඥානයේ අපෝපාදයේ තෝරන මේ විමුක්තියට මුළු සිස්ටම් ඇස්ලා සම්බන්ධයක් වශයෙන් බලන එකෙන් තියෙනවා. ඒක තමයි මේ උත්තර පොයිසෝටි කියන සම්මා පොයිසෝටි කියලා කියන්නේ. ඉතින් මේ පැත්තේ නැත්නම් රූප නිරෝධය දැක්කම අර කලින් කියපු ආහාර නිරෝධ රූප නිරෝධය ආහාර නිරෝධයෙන් හා රූප නිරෝධයෙන් කියන කාරණා දැක්කේනකොට ඒකත් වාගේ වලින් උත්තම පුරුෂෝති කියන දෙයක් ගන්න බෑ පාරෝගේ බලනකොට රූප නිරෝධය කොට ඔන්න කරයි ඒකත් ලැබීමක් නම් අනිවාර්යම ලක්ෂණ දෙන්නම් පානපත් ගන්න කතා කරන්නේ අනිත්‍යත් නෙවෙයි ඒකත් දෙපත් වෙන්නේ නැත්නම් මේ ජීවිතයේ මේ රූප කොටස් අතහැරියරින්නත් පුළුවන් එතකොට අර මේ පාද ධ්‍යානයක් නැත්නම් වෙනතන ගෙදෙනවා නම් තවත් උත්තරම රූප කොටස ඇතිවෙනවා. මේ වගේ අත්හැරියක් තෙන් සංගත වෙන තෙන් සංදෝෂකදී මනසේ කුණ මනස දෝකපදී දෙවිය බාන්නේ නැත්නම් මනසේ කුණ ඒ රූප කොටදී. ඒවා උපපාදික වශයෙන් ඒවා එනත් ආකාරයෙන් තමයි ආකාරයෙන් තෙන් සංදෝෂ ඥානයක් තමයි පහළ වෙන්නේ. ඒ නිසා මේ රෝග නිරෝධයේ දිගින් දිගටම පවත්වාගෙන යන්නට පුළුවන් එකක් නෙවෙයි තේමාන් කාන්ත ඉස්සර. තේමාන් කාන්ත පස්සේ තමයි කවදා හරි දවසක මේ රෝග නිරෝධයේ කියන්නේ ඒකේ පමණක් හැය නිරුද්ධවන්නේ. ඊට පස්සේ කතා කරන තියෙන වේදනාව නිරෝධයේ සංඥා නිරෝධයේ සංකාර නිරෝධයේ විඥාන නිරෝධයේ කියන කර්ම පහ හතරක්. ඒකෙන් මේ සෑම එකක්ම නිරුද්ධ වෙනන්නේ සම්පූර්ණ වශයෙන්ම ඔය කියන පහස් දෝෂණ කියලා කියනවා කියන්නේ පස්ව. අපේද කායෝ නිරෝධේ සංඥා වේදනා උපසමිත සබ්බා හේතු බන්ධ සංඛාරා විඥාන මතමාදම කියලා බුදුහාමුදුරුවෝ නිසා කියන අපේද කායෝ කය විඥාන එන්නද නිරෝධ සංඥා සංඥාව නිරෝධ වෙනවා ඊළඟට වේදනා සීති බන්ධ සබ්බා සියලුම වේදනා සීති භාවය නැගෙන නිවන නැත්තරම කියනවා ඒක තමයි සංඛාර සංස්කාරයන් වේද සම්මනය වෙලා සම්පූර්ණව නැත්නම් මේකෙන් යන විඥානං අත්තමංගම විඥානය සම්පූර්ණව නොකෙන්නේ යන ඒන් පස්සේ ඉතිරි ක්‍රියාත්මක නිවනක් එතකොට නැහැ ඒ කියන්නේ නිවන අත්දැකීම පිටක් වෙනකොට සිටින මත පස්සේ කියලා කියන්නේ මෙන්න මෙතන තමයි සියලුම පංචස්කන්ධ ධර්මයන් නිරෝධය සදාස්කාරික දුකෙන් මිදීම කියන්නේ සංකප්පන්න ගන්න පුතන සාස්ත්‍රය දුක වෙනවා. මෙතනින් යනවා දුක කෙලවර වීමක් නේ. දුකේ කෙලවර කියන්නේ මොනවා තමයි සම්පූර්ණ සංකප්පන්න ගන්න කියන්නේ. මේක නිසා තමයි මේ ඥාන හතේ බක්ක පහලේ හරියට දකපු දෙමින් පහස් තෝකනේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා. ඔබට අදත් කතා මේ රූප නිරෝධය ගැන මේ රූප නිරෝධය ගැන කතා කළාට පස්සේ බුද්ධ ධර්ම මාර්ගය දක්වන්නේ රූප නිරෝධ ගාමී කටපාඩම්. රූපයෙන් නිරුද්ධ කිරීමට තියෙන ප්‍රතිපදාව. ඒකේ රූප නිරෝධ නාමයේ ප්‍රතිපදාවක් අපි අද කියනවා. ඒ නිදී පැහැදිලිවම රූප සමුදය ආහාර සංඥා රූප සංඥා ආහාරම කාරෝ පැදීන ආහාරෙන් රෝධා රූප නිරෝධ ආහාරෙන් බොනම රූප නිරෝධ. ඒකෝත් මේ ආහාර නිරුද්ධ වීම නිසා රූප නිරුද්ධ වෙනවා කියන කතාවේදී අපි කියනවා කනබන ආහාර නිසා රෝග ඇති වෙනවා. ඒ ආහාර කනබන ආහාර සත්‍ය සම්පති නැති වෙනවා රෝග වෙද්ද. ඕකට කිසිම අනුගමනය කරන්න දෙයක් නැහැ. රෝග නිරෝධ ගාම කතා කරන්නේ. අපි තමයි සීතල සංසාරයේ මිනිස්සුන්ට පැහැදෙන රෝග. සීතලෙන් පැහැදෙන රෝග ඔන්නේ දෙනවා නැති. ඕකට අනුගමනය කරන්න ප්‍රතිපත්තිමාන ආකාරයෙන් දෙන්න දෙන්නේ. මේක නිරෝධයෙන් දෙන්නේ. නැත්නම් අපි තමයි කාමික තත්ත්ව තියෙනවා, දේශන තත්ත්ව තියෙනවා, එක්පස් රෝගය තියෙනවා. දැන් මේ සිත නැතුණාට පස්සේ ඒ ඒ රෝගණයට පිළිගියා. ඕකත් සම්මුතියෙන් අනුගමනය කරේක ක්‍රියාදාමයක් ප්‍රතිපදාවක් නෙමෙයි. ඒක නිසා බුදුපියාණන් වහන්සේ රෝග නිරෝධා ආහාර නිරෝධා රූප නිරෝධෝ කියන එක අදහස් කරන්නේ ඔය කලින් කියපු රූප නිරෝධයන් දැක්වීම නෙවෙයි කියන කරුණ තේරුම් ගන්න. ඒක මොකද මේක පසු කියන්නේ රූප නිරෝධ ගාමී ප්‍රතිපදාන්ත සදානාතිය රූප නිරෝධ ගාමී ප්‍රතිපදාවට ඇතිකේ එතකොට අපි රූප නිරෝධ ගාමී ප්‍රතිපදාවේදී අරූපාවත ධ්‍යාන වල තෙන්පත්න ආකාරය තවදීම ශූන්‍යතාවයේ තෙන්පත්න ආකාරය පිළිබඳව කර්මක කර්ම කරුණු ටිකක් තියෙනවා නමුත් අපි කියන්නේ මේ සදාකාලික වශයෙන් රූප නිරෝධ යන විඥාන නිරෝධ යන සත්‍ය ඒක කියන්නේ අපි විවිධ දේශනා කරන්න තියෙනවා මොකද රහත් ඵලයේ දක්වන්න කරුණු කියන්නේ ඒක පිළිබඳව මේක නම් පොඩ්ඩක් වන්නේ. ඒක මේ දක්වන්නේ තියෙන කර්මවල ප්‍රතිකාරාංශය මෙන්න මේකයි. රූප නිරෝධයේ දතිතුනේ රූප නිරෝධයේ කියන මනස්කම් සම්පූර්ණ රූප පිටක නොයකින් යන කාරණාවෙන් කල්පනා ඒ අවස්ථාව දෙකෙන් දකින්නකොට සමත වශයෙන් අරූපාවද දැනනකොටපත් වීමත් ඒ වගේම අරූපාවද බම්බලෝක නිපදිලා සිටින කාලය තුළ රූප නිරෝධයක් නේ. රූපයක් නේ රූප නිරෝධයයි කියන්නේ. ඊට පස්සේ අපේ දර්ශනා වශයෙන් දර්ශනා වශයෙන් දුක් නිරෝධයට පත් වෙනකොට අනිත්‍ය නිරුද්ධ වීම දැන් ඕකයන්ගේ නිරන්තරයෙන් වෙනස් වීම වෙනස් වීම දැකලක වර්තේ කරන කෙනෙකුට මේ නිරන්තරයෙන් වෙනස් වෙන රූප නිරුද්ධ වීම යනවා නේද කියන පැහැදිලි දර්ශනයේ දකින එක ඔක්කොම රූපයෙන් කියනවා. ඒක නිරුද්ධ වෙනවා. දෙවෙනි එක තමයි අනාත්ම දර්ශනය තුළින් රූප නිරෝධය අත්දැකීම. මේ කාමස්තරය නිදර්ශන අන්තිම දර්ශන දෙකෙන් මේක නිරෝධයක් අත්දකින්න පුළුවන් නිරෝධ සමාපත්තයකට සම්බන්ධ වෙනවා. ඒ ඔක්කොම සාකච්ඡා කරලා ප්‍රකාශ කරලා ඉස්තර වශයෙන් රූප නිරෝධයක් කියන්නේ පහත් කෙනෙක් ඉන්නම් කරවත්තක්. ඒකදී මේ රූප පදම ව්‍යාපෝ දෙවියෝ ආයෝ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා කියන කතාව වැරදි. සැකමියාකෝ තේජෝ වායෝ කියන කරන ගහක තියෙන්නේ කන්නේ නැත්තේ කොතනද කියන එකයි පරිස්සම්නේ ඉන්කන්නේ සැකමියාකෝ තේජෝ වායෝ රූප කොටස් ඉන්කන්නේ ගහකෝ කියන පස්ස මේ දක්වාසු පරිණාම සිදුසාරාංශ ගන්නවා මේ නම් කල්පනා කරන නිදානේ දීමක් නිදානේ කියන්නේ කියන කොටසක් මේ අගත් සදාකාලික වශයෙන්ම මේ රූප නිරෝධය පමණක් මේ පංචස්කන්ධ නිරෝධය සම්යෝග නිරෝධය අධ්‍යක්ෂලා මේ පතර දුක සදාකාල වශයෙන් මොහොතේම වාස්නාව සත්‍යදායන අභ්‍යාසන කරනවා. දැන් මේ යන දුකින් දෙන ආකාශ කරන පාඩේ. ආකාශ කරන මන්තාලේ ආනන්දමය විකාශනන්තන මොනිකාසන සම්බන්ධ කරන ආකාශ කරන මන්තාලේ අයිතිකාරකම් සංගමන මොහොතසා ධ්‍යානලක්ෂණ දේශනා ආකාශන්තර බුම්මච්චන දේවානාංගම් අයිතිකාරකම් සංගමන මොහොතසා ධ්‍යානලක්ෂණ තුන පාරන්ති සාස්ත්‍රීය කන්නා පුණ්‍ය කර්මී නාමයෙන් බාල සමාධිමෝ සතන් සමාධිමෝ සෝලාවන්දාන කර්ත්‍ය ධම්මේ පුඤ්ඤානා සෝත්තරාවාන්තං සම්බදස්සා සමිච්ඡත සදස්ස දොම්ක කල්පත්තන නියදේ මොළේ හත්සන් සේවා පන්නහත්සන් සත්‍යවා නිසංසන් දන්නු සංකේතවත් නාමය විනාදං සීලස මුක්ඛං සාරාචාරා සත්තෝ ධම්මාවන් සම්පූර්ණාවන් නොස්සංවරං ආරෝණ්‍ය සංපත්තේ සම්බ සංගතිමේත සෝනිපාන සංපත්තේ මනාති සමංජසෝ සත්‍යවාන් මනසේවා